ಗುಣ අටක් ප්‍රකාශ වෙනවා ඒ ಗುಣ අට ශ්‍රවණය කරන්නට කැමතිද කියලා. ඒ අවස්ථාවේදී ඒ දේවතාවරු ප්‍රකාශ කළා දේවේන්ද්‍රයන් වහන්සේ අපි අතිශයින් සතුටු වෙනවා ඒ ಗುಣ ශ්‍රවණය කරන්න අපට ලැබෙනවා නම් කියලා. ඒ අවස්ථාවේදී සක්‍ර දේවේන්ද්‍රයා ඒ దేవතාවරුන්ට දෙවිවරුන්ට සෞතිසා දිව්‍ය ලෝකයේ වාසය කරන බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්නට යෙදුණා. මේ අවස්ථාවේදී මේ ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසට මම අදහස් කළා මේ මාත්‍රකාවරන්නම් මේ කරුණු ටික විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ වෙන මෙම කරුණු ඊටාම වැදගත් වෙනවායි කිය. මේ වන විට වෙසක් මාසය ආරම්භ වෙලා. තව දින කිහිපයකින් සතියකින් පමණ වෙසක් පුර 15ක් පොහොය උදා වෙනවා. බෞද්ධ ජනතාවට තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නට තිබෙන ආදර්ශමත් චරිතය තමයි බුදුරජාණන් වහන්සේගේ චරිතය. බෞද්ධය කියලා කියන්නේ ඒ චරිතයට ලංවීමට උත්සාහ දරන ඒ චරිතය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ක්‍රියා කරන පිරිසට දෙන භාවිතා කරන නමක් තමයි මේ බෞද්ධ කියන වචනේ. වෙසක් පුරපසළොස්සක පොය උදා වෙනකොට බුදුරජාණන් වහන්සේ සරණ යන බුදු ගුණ වලට ගරු කරන හොඳ බෞද්ධයෙක් වීමට අපේක්ෂා කරන කාට වුණත් වැදගත් වෙනවා උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව යමක් ඉගෙනගෙන තේරුම් අරගෙන ඊට අනුව ජීවිතය සංවර්ධනය කර ගැනීම. එනිසා මෙම ධර්මදේශනාව මේ උදා වෙන වෙසක් මාසයේ වෙසක් පොයේදී හැම කෙනෙකුටම වගේ මූලිකව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමට යෝග්‍ය පූර්විකාවක් ලෙස ප්‍රකාශ කරන්නට පුළුවන්. සෑම බෞද්ධයෙකුගේම ස්වභාවය එවැගේම අපේ චාරිත්‍රයක් වෙලා තිබෙනවා යම්කිසි ක්‍රියාවක් ආරම්භ කරනකොට බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා. පන්සිල් සමාදන් වීමේදී নমස්කාරයේ මුලින් ප්‍රකාශ කරලයි පංචශීලයේ සමාදන් වෙන්නේ. බුදු ගුණ මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේගේ නම දීපත් කරනවා. පොදුවේ ගත්තාම සෑම බෞද්ධයෙක්ම බුදු ගුණ නවයක් ප්‍රකාශ වෙන පාඩයක් තිබෙනවා. ඒ නව අරහදී බුදු ගුණ සිහිපත් කිරීම තමයි සෑම කෙනෙකුටම බෞද්ධයෙකුට සැනසීමක් විදිහට හිතේ දරාගෙන තිබෙන්නේ. එක්තරා අවස්ථාවකදී එක් බ්‍රාහ්මණියෙක් අපේ බුදුරජාණන් වහන්සේගෙන් ගාථාවක් එක විමසනවා ඔබ වහන්සේට බුද්ධ කියලා කියන්නේ ඇයිද කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවයේ තබ්බංච භාවිතං පහතබ්බං පහේනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහමණ කිය. අභිඤ්ඤයං අභිඥාතං මම දතේතු සියල්ලම මනාකොට අවබෝධ කරගෙන තිබෙනවා. ඒ වගේම භාවයේ තබ්බංච භාවිතං වැඩි යුතු සියල්ලත් මම වර්ධනය කරගෙන තිබෙනවා. පහතබ්බං පහිනං මේ මා විසින් ප්‍රහාණය කටයුතු දෙයක් තිබෙනවා නම් ඒ සියල්ලම ප්‍රහීන කරලායි සිටින්නේ. මෙන්න මේ නිසා මට බුද්ධයි කියලා කියනමයි කියලා අර බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. පින්නතුනි, ඊතාවන්න කෙටියෙන් මේ වචන කීපය ප්‍රකාශ කළත් මේ අන්තර්ගතයේ ගත්තා මේ තියෙන යථා ස්වභාවය ඇතිසැටි පැහැදිලි කළොත් කරුණු රාශියක්ම විස්තර කරලා දෙන්නට පුළුවන් සෑහෙන කාලයක්. එහෙම වුණත් මෙතෙන්දී කෙටියෙන් සැලකුවොත් බුදුරජාණන් වහන්සේ අපි හඳුන්වනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා. උන්වහන්සේට වඩා මේ ලෝකේ යමක් තේරුම් ගත්ත එහෙමනම් තේරුම් ගත යුතු දේ තේරුම් ගත්ත වෙනත් කෙනෙක් අප විශ්වාස කරන්නේ නැහැ ලෝකෙහි පහළ වුණයි කියලා. ඒ වගේම සමාධිය මුල් කරගත්ත ඒ වැඩි යුතු මානසික ස්වභාවය මේ ලෝකේ වර්ධනය කරගත්තු උත්තමයෙක් වෙන ඇත්තෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන අපි කතා කරනකොට සඳහන් කරනවා සවාසනයේ කිලේසේසෝ ඒකෝ සබ්බේ නිගාතිය. බුදුරජාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළයි කියලා. කෙලස් වාසනාව නැති කරපු උත්තමයාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා. ඔබ වෙනත් ක්‍රමයකින් සඳහන් කරනවා නම් කෙලෙස් තිබිච්ච ගතියත් නැත්තටම නැති කරපු හදවතක් තමයි අපේ බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ. ඒ නිසා තමයි පහතබ්බන් ප්‍රහාණය කළ යුතු සියලු දේ ප්‍රහාණය කළයි කියලා අර ගාථා ධර්මයේදී බුදුහාමුදුරුව ප්‍රකාශ කළේ. මේ කරුණු ටික වඩාත්ම පැහැදිලි වෙන ස්ථානයක් අපේ බුදුරජාණන් වහන්සේ පළමුව දේශනා කරපු දන්තක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා. යතෝච කෝ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු එවං ත්‍රිපරිවර්තං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතාහං වික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාති අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ සඳහා සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරුව බව ධර්මයේ උගන්වනවා. පාරමී කියලා කිව්වහම දසපාරමී පාරමිතා 10ක් තියෙනවා. මේවා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී මේ විදිහට 30කට එනවා සමත්‍රින්සත් පාරමී. මේව සම්පූර්ණ කිරීමෙන් තමයි ඒ බුද්ධත්වයට පත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයට අනන්ත කාලයක් සංසාරේ පරිසරල ලෝක සත්‍යාගරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේ එදා කල්පනා කළා බුද්ධෝහං බෝධිස්සාමි මම මේ ලෝක தත්ත්වය තේරුම් ගන්නවා බුද්ධ කියලා කිව්වේ අවබෝධ කරගන්නවා එච්චර විතරක් නෙමෙයි බලන්න එදා බෝසතාණන් වහන්සේ තුල තිබුණු කරුණාව මේ ලෝක සත්‍යයන මේ පිළිබඳව මම අවබෝධ කරලා දෙනවා ඒ වගේම මම සසර දුකින් මිදෙනවා. මේ සියලුම ප්‍රශ්නවලට සියලුම ගැටලු වලට මූලික දෙය සංසාර දුක්ඛය. ජීවිතයක් ගත්තාම පින්නතුනි අපි කොතේකොත් සැපයි කියලා හිතුවත් අපට බලපාන ප්‍රශ්න පිළිබඳව හිතනකොට ජීවිතයක් ඇති වෙලා නැති වෙනකොට පවස්නා ජීවිතයක කායික මානසික වශයෙන් ඇති වෙන දුක් කල්පනා වෙනකොට මේ ජීවිතය රෝස මල්යානාවක් නෙමෙයි දුකින් පිරිච්ච එකක් වෙලාවකට අපට ඇති වෙන සැපට වැඩි වෙලාවක් යන්නේ නැහැ පින්නදින දුකට පරිවර්තනය වෙන්න මේමයි ජීවිතය ගෙවෙන්නේ දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතය දුකේ පිහිටලා තිබෙනවා කියලා. මෙන්න මේ ආකාරයට සිතාම් බෝසතාණන් වහන්සේ මේ සත්‍යය සසර දුකින් එතර කරගන්නට මම ඊළඟට මම සංසාර දුකින් එතර වෙලා කටයුතු කරනවායි කියලා එදා අනිස්ථාන කළා. මෙන්න මේ ආකාරයට බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තෝහම් මෝජේ පරේ තින්නෝහම් සාරයිස්සාමි සංසාර දුකින් එතර වෙනවා ඊළඟට මම සසු අයත් එතර කරනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු කරුණාව. මෙන්න ඒවා පදනම් කරගෙන අවබෝධ කරගත්ත ධර්මය තමයි ධම්සත් ප්‍රවසන් සූත්‍රය කියලා අපි කියන්නේ. ඒ සූත්‍රයේදී උන්වහන්සේ මේ බුද්ධ කියන වචනේ නන්නම් බුදු උනා කියන වචනේ බුද්ධත්වයට පත් උනා කියන ස්වභාවය තමයි මේ පැහැදිලි කළේ මේ ආකාරයට මේ විදිහට මම ඉමේසු චතුසු අරිය සත්‍යේසු මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව උත්තර තුනක් අවබෝධ කරගත්තා. නැත්නම් පියවර තුනකින් චතුරාර්ය සත්‍ය ධර්මයන් එක චතුරාර්ය සත්‍ය ධර්මයක් පියවර තුනයි මේ විදිහට ගත්තාන් පස්සේ ධර්ම චතුරාර්ය සත්‍ය ධර්ම හතරම ගත්තාම 12 ආකාරය විපරිවර්තන් ද්වාදසාකාර ආර්ය සත්‍ය ධර්ම වෘත්ත තුනකින් 12 ආකාරයකින් මම අවබෝධ කරගත්තා අතාම් වික්කවේ දේවගේ ලෝකයේ සමාරගේ මේ විදිහට මහණෙනි මම දෙවියන් සහිත ලෝකයයි බබුන් සහිත ලෝකයේ සියලු මිනිස්යන් අතර අනුත්තර වූ අනුත්තරය කියලා කියන්නේ ඊට වඩා වෙනත් කෙනෙක් නැහැ කියන එක. අනුත්තර වූ සම්්‍යක් සම්බෝධිය වටහාගත් අය අවබෝධ කරගත් අය. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මට බුද්ධය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට සියලු ධර්මයන් අවබෝධ කරගත්තයි කියන අදහස මුල් කරගෙන අභිඤ්ඤේයයන් කියන අදහසෙනුත් ප්‍රකාශ කළේ ඒ කාරණේමයි මෙතෙන්දී අපි තවත් දුරට තේරුම් ගැනීම අවශ්‍යතාවයක් තිබෙනවා මෙතන මේ ත්‍රිපරිවර්තය කියන්නේ කුමක්ද කියන එක වෘත්ත තුන. එක සත්‍යයක් තුන් ආකාරයකටයි උන්වහන්සේ අවබෝධ කරගෙන නිමාවටපත් කෙරේ. ඒ තුන් ආකාරයේ සඳහන් වෙනවා සත්‍යඥාන, කෘත්‍යඥාන, කෘතඥාන. දුක්ඛ සත්‍යය ගත්තාම දුක්ඛ සත්‍ය පිළිබඳව ওই අවස්ථා තුනකම මේ සම්පූර්ණ අවබෝධය ලැබුවේ. පළවෙනි අවස්ථාව මේ දුකක් තියෙනවායි කියන හැඟීම දුකක් තියෙනවායි කියන වැටහීම මෙන්න මේ ස්වභාවය මේ නුවණ ඇති කරගත් අවස්ථාව. දෙවෙනි අවස්ථාව වෙනකොට කුච්චඥාන වෙන්නේ මේ දුක නැති කළ යුතුයි කියන ආකල්පය අදාළ දුකක් තියෙනවා ඒ පත්‍යඥානය ඊළඟට දුක නැති කළ යුතුයි කියන අදහසට එනවා කෘතක් කෘතක් කෘත්‍යඥානය ඒ අදහසට බුද්ධයා ප්‍රමුණුනහම ඔහු නිකන් ඉන්නේ නැහැ. ඔහු කල්පනා කරනවා දුක නැති කිරීමේ මාර්ගයට බහින්න. බෝසතාණන් වහන්සේ ඒ අනුව ක්‍රියා කළා. අල්වලින් සඳහන් කළේ පාරමී ධර්ම පිරුවා කියලා. ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළා. බෝසතාණන් වහන්සේ ක්‍රියා කළා. ඊළඟ තුන්වෙනි අවස්ථාව දෙනවා. කෘතඥානීය කියන දුක නැති කළා කියන தත්ත්වය. ඉතින් මේ විදිහට බැලුවාම දුක්ඛ සත්‍ය පිළිබඳව වෘත තුනක් වගේ විදිහට සඳහන් වෙනවා. සමුදය සත්‍ය ගත්තාම දුකට හේතුව අපි කවුරුත් දන්නවා බණහන පින්නතුන් තේරුම් ගන්න තිබෙනවා යායන් තණ්හා පෝනෝ භයිකා ඔය විදිහට මේ තෘෂ්ණාව දුකට හේතු වෙයි බව මෙන්න මේ තෘෂ්ණාව දුකට හේතු වෙන දෙයක් විදිහට වතහා ගැනීම තෘෂ්ණාව නැති කල යුතුයි කියන නිගමනයට බැහැීම ඒ වගේම තෘෂ්ණාව නැති කිරීම ඔය තුන්වෙනි අවස්ථාව ඊළඟ අවස්ථාව නිරෝධ සත්‍ය පිළිබඳවයි එන්නේ නිරෝධය කිව්වේ නිවන එහෙම දෙයක් තියෙන බව. ඊළඟට ඒ නිවන ලබා ගත යුතුයි කියන ආකාරය. දැන් මම හිතනවා මේ බණහන පින්නතුන්ට වටහා ගන්නට පුළුවන් වන්නට ඇති චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳව මේ අවස්ථා තුන ත්‍රිපරිවර්තය ඒ වගේම මේ 12 ආකාරයකට සම්බන්ධ වුණේ කෙසේද කියලා. මේක මේ මේ ඉවර වෙනකොටම ඒක අරගන්න බැන්නානේ. මෙන්න මේ කරුණු මුල් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ වදාලා මම මෙන්න මේ ආකාරයට සිව්සස් අවබෝධ කරගත්ත නිසා මට මේ බුද්ධ කියලා කියනවායි කියලා. තවත් ලස්සන සිද්ධියක් අපට හමු වෙනවා සේල සූත්‍රය. සේල කියලා බ්‍රාහ්මණියෙක් බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා හරිම ලස්සනයි ආරෝහ පරිණා සම්පන්නයි. ගමන බිමන කාගේ සිත් ගන්නා සුළුයි. කතා බහ බැලුවාමත් බොහොම සාන්තයි. මෙන්න මේ කරුණ පදනම් කරගෙන මේ සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට යෝජනාවක් කළා. මොකද්ද මේ කරපු යෝජනාව? ඔබ වහන්සේට හරියට ගැළපෙනවා මේ ශක්ති රජකම. ශක්ති රජුරෝයි කියුවාම මේ අපි කවුරුවත් දැකලා හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ රාජ්‍ය පිළිබඳව තොරතුරු තියෙනවා. ලෞකික වශයෙන් ගත්තාම ලෞකික ලෝකයේ ලෞකික සමාජයේ ඉහළම සැප සම්පත් හා බලතල ඇතුව යම්කිසි කෙනෙකුට ජීවිතේ පවත්වාගෙන යන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒ ඉහළම தත්ත්වය තමයි චක්‍රවර්ති රාජ්‍ය සම්පත කියලා කියන්නේ. බුද්ධ චරිතය ගත්තාම පේනවා බුදුරජාණන් වහන්සේ මොන ආකාරයකද බෝසතාණන් වහන්සේ මොන ආකාරයකද තමන්ගේ ජීවිතය පවත්වාගෙන ගියේ කිය. වෙනත් පැත්තකට මේ ගියාව පැත්ත නෙමෙයි. ශක්තිති රජුව ලෞකික සැප සම්පත් පැත්තට ගියේ. බෝසත් පිරිත එයින් වෙන්වෙච්ච ස්වභාවයක්. රාජ්‍ය අත්කරලා දැම්මා. අමුදරුවන් අත්කරලා දැම්මා. සම්පත් සියල්ලම අත්හැරලා දැම්මා. රාජමාලිගාව වෙනුවට ගහක්මුල තෝරගත්තා. රජ පොදුම වෙනුවට පින්ඩපාත තෝරගත්තා. සයනාහනිය වෙනුවට දෙපඩ සිවුර වගේ දෙයක් පාවිච්චියට ගත්තා. බලන්න මොනතරම් සෑහළු මොනතරම් සරල මොනතරම් චාම් ජීවිතයකටද මේ බෝසතාණන් වහන්සේ එවනම් බුදුරජාණන් වහන්සේ ගමන් කළේ ක්‍රියාගලේ කිය. අර තේර බ්‍රාහ්මණයා හිතුව පැත්ත එක පැත්තක් බුදුරජාණන් වහන්සේ හිතුවේ වෙනස් පැත්ත. බුදුහාමුදුරුව ප්‍රකාශ කරනවා රාජාමස්මි තේල ධම්ම රාජා අනුත්තරෝ ධම්මේන චක්කං වත්තේමි චක්කං අපපතිවත්තිය. තේල මමත් රජ කෙනෙක්. රාජාමත්නිසේ මමත් රජ කෙනෙක්. ඊළඟට ධම්ම රාජානුත්තරෝ. අනුත්තර කියලා කිව්වේ ඊට වඩා වෙනත් රජ කෙනෙක් නෑ ඒ જાතියේ. මට කියන්නේ ධර්ම රාජ කියලා. මට කියන නම ධර්ම රාජ. නිරුත්තර වූ ධර්ම රාජ. නිරුත්තර කිව්වයන් පස්සේ ඊට වඩා වෙනත් දැහැමි රජ කෙනෙක් නැහැ කියන එක. මම මේ ලෝකය පාලනය කරන්නේ ධර්මයෙන්. ඊට වඩා වෙනත් වැඩ පිළිවෙලක් මට නැtei කියලා බුදුරජාණන් වහන්සේ වදා. මේදී උදා කරුණ විස්තර කරන්නට තිබෙනවා. සේල බ්‍රාහ්මණය බුදුහාමුදුරන් ඇහුවා රජෙක් වෙනකොට සෙන්පතිවරු ඉන්න ඕනේ වෙනත් වෙනත් සේවකාදීන් ඉන්න ඕනේ. ඔය ආකාරයකට විවිධ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් මේ බ්‍රාහ්මණය ඇහුවා. මට ඉන්නවා සේනාපතිවරු, සරියුත් මුගලන්, භාණ්ඩාගාරිකවරු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ඔය ආකාරයට අර ශක්තිති රජයෙකුට රජ කෙනෙකුට තිබිය යුතු ස්වභාවය ධර්මයේ පැත්තෙනුත් ඊට වඩා වෙනස් ආකාරයක ධර්මයේ ස්වභාවය ප්‍රකට වෙන ආකාරයට බුදුරජාන් වහන්සේ අර සේන බ්‍රාහ්මණයාට කරුණ පැහැදිලි කරලා දුන්නා. පින්නතුනි අපි දැන් බොහෝ දුරට බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු කතා කළා. උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කළා බුදුවරයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක කෙනෙකුට තේරුම් ගැනීමට අවශ්‍ය වෙන පරිදි එහෙම වුණත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කළ යුතු හැඳින්වීම නිසි ආකාරයේ සිද්ධ වුණේ නැහැ. අපේ අටුවාවල තියෙනවා අටුවා පොත් කියලා කිව්වෙ ත්‍රිපිටකයේ විස්තර කරන්න ලියාව පොත්. ඒ ග්‍රන්ථවල සඳහන් වෙනවා බුදුරේ පිළිබඳව හෝ යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව කතා කරනකොට කතා කළ යුතු කරුණු කීපයක්. එක් කරුණක් තමයි චර්යා වර්ණනා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ චරිතය බුද්ධ චරිතය ඊළඟට ශරීර වර්ණනාව කෙනෙකුගේ ස්වභාවය තේරුම් ගන්නට අවශ්‍ය වෙන තමත් කාරණයක් ඒක. ඊළඟට ගුණය. මෙන්න මේ කරුණු ටික කතා කළොත් තමා පුද්ගලයෙක් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. බුද්ධ චරිතය ගත්තාම අපි දන්නවා කාරණා දෙකක් තුනක් පමණක් වෙලා හැරියට මම මතක් කරනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නට උන්වහන්සේ තුළ ඇති කරගත යුතු නන්නම් බෝධිසත්වයන් තුළ ඇති වෙච්ච මානසික හැඟීම් පිළිබඳව මම මුලින් ප්‍රකාශ කරන්නට යෙදුණා. බුද්ධ චරිතයේ ආරම්භය තමයි කරුණාව. කරුණාවෙන් තමයි බුදුවරයෙක් ලෝකේ පහළ වුණේ. කරුණාවෙන් තමයි බුද්ධත්වයට සඳහා ප්‍රාර්ථනා කළේ. කරුණාවෙන් තමයි ලෝක සත්වයා සසර දුකින් එතර කිරීම සඳහා ක්‍රියා කළේ. මේ සඳහා අනන්ත කාලයක් උන්වහන්සේ විවිධාකාරයෙන් තමන්ගේ ජීවිතය පාරමී ධර්ම තුලින් කැපවීමකින් පවත්වාගෙන ගියා. බුද්ධත්වයේ ලබන ආත්මභාවය එනකොට මුලිනුත් සඳහන් කළා සියලු සම්පත් අතවදාල ගිහිගෙයින් නික්මුණා. ඊළඟට බලන්න දුෂ්කර ක්‍රියා කරපු අවස්ථාව මේ උතුම් වූ බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. බඩපුත්ත පිටේ ඇලෙන විදිහට සමහර దేవතාවරු සුද්ධෝදන රජතුමාට ගිහින් ප්‍රකාශ කළා ඔබේ පුත්‍රයා මිය පරලෝ ගිහිල්ලා කිය. මේ කැපවීම කුමක් සඳහාද? සත්වයා සසර දුරින් දුකින් එතර කරන්නට උතුම් වූ බුද්ධත්වය අවබෝධ කරගන්නට උන්වහන්සේ දරාපු උත්සාහය හැටි ඊළඟ අවසාන කාලච්ඡේදයට අපි යමු බුද්ධ චරිතයේ ඊටාත්ම දුක්ඛදායක අවස්ථාවක් පුතග්ජනයෙන් දිසින් කල්පනා කරනකොට උන්වහන්සේ අර සල්ලු යන්නේ මල්ලව රජදරුවන්ගේ පිරිනිවන් පෑම සඳහායි උන්වහන්සේ එතනට වැඩම කළේ. ඒ අවස්ථාව සිහිපත් වෙනකොට බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරන කවර බෞද්ධයෙකුට වුණත් දෙනතින් කඳුළු කඩා හැදෙනවා. අප දුටුව සමහර අවස්ථාවල් වලදී විශේෂයෙන් ඉන්දියා බුදුහාමුදුරුව පිරිනිවන් පාව තැන පිරිනිවන් පංචකය ළඟට ගිහිල්ලා අපේ බෞද්ධ පින්නතුන් පින්නතියන් ඒ ස්වરૂපය දැකලා කඳුළු වැගිරෙන අවස්ථාව. මෙතෙන්දි මේ අවස්ථාවේදී අපතුරේ අප කෙරෙහි දවදිච්ච කරුණාව පැහැදිලි වෙන්නේ අර සුබද්ද්‍ර කියන වික්ෂුන් වහන්සේගේ පැමිණීමේ සිද්ධිය ගැන හිතනකොට. ඒ සුබද්ද්‍ර වික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් යමක් දැනගන්න මේ මොහොතේ ප්‍රමුණුනේ. ළඟදී ආනන්ද හාමුදුරුවෝ කැමති වුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට දැනුණා කිසිවෙක් තමන් කරා පැමිණලා සිටින බව. වහා කැඳෙව්වා. උන්වහන්සේ අවසාන මොහොතේදී ලෝක සත්‍යය කරේ කරුණාවෙන් යුක්තව ධර්ම දේශනා කළා. මේ විදිහට බැලුවාම පින්නතුණි උන්වහන්සේගේ චරිතයේ විවිධ අවස්ථා තිබෙනවා අපේ ශාස්ත්‍රවරයා කවුද කියලා මනාව වටහා ගන්නට. ඊළඟ ශරීර වර්ණනාව කාලස් දීපත් කරන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ ශරීරය නෙත්සිට පැහැර ගන්නා ස්වභාවයෙන් යුක්ත ශරීරයක්ව පැවතුණයි කියන එක වක්කලි හාමුදුරුවන්ගේ කතාවයි. වක්කලි හාමුදුරුවෝ ධන බ්‍රාහ්මණයෙක් හෝ පැවිදි වුණේ බුදුහාමුදුරුවෝ දිහා බලන්නේ. පැවිදි වෙලත් බලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ අපේ හිවක් කළේ. මන්නගත යන්නේ කිය. ධම්මම් මාදියා බලන්නේ මාදියා නෙමෙයි මා දේශනා කරපු ධර්මයේ දිහා බලන්න දෙයි කිය. බුදුහාමුදුරුවෝ මේ ප්‍රකාශ කළාට පස්සේ වක්කලියාමුදුරුවෝ දින ගණනක් බුදුහාමුදුරුවෝ බලන්නේ නැතුව ඇතිවෙච්ච ශෝකයෙන් අර ගිජ්ජ කූට පර්වතයෙන් පැනලා ජීවිතේ නැති කරගන්න හේතුව. බුදුහාමුදුරුවෝ එතෙන්ට ගිහිල්ලා වක්කලි හාමුදුරන්ට කතා කළාට පස්සේ ඇතිවෙච්ච මානසික තනසීම මත හොඳ හාමුදුරු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. මේ වගේ අපිට සිද්ධි තිබෙනවා කොච්චරවත්. ලිච්ඡවි රාජකුමාරවරු පිරිසක් කැලේ ගමන් කරනකොට බුදුරජාණන් වහන්සේත් වනාන්තරයේ ගහක් මුල වැඩ සිටියේ බල්ලොත් අරගෙන දඩය මේ යනවා බුදුහාමුදුරුව දැකලා මේ බුද්ධ ශරීරය දිහා බලාගෙන ඉන්නවා අර සියලුම දේවල් පැත්තකට දාලා මහා නාම කියලා ලිච්ඡවි රජ කෙනෙක් හිටියා ඒ මහා නාම ලිච්ඡවි රජුරෝ මෙතෙන්ට ඇවිදිලා බුදුහාමුදුරුව එක ප්‍රකාශ කරනවා මේ ඡණ්ඩ පරුස මේ වගේ නොහික්මනු ගති ඇති පුද්ගලයෝ ඔබ වහන්සේ දිහා බලලා මේ විදිය තත්වයකටපත් වුණා නම් ඒකත් සැනසීමක් කියලා. බුදුහාමුදුරන්ගේ ගුණ ඊළඟ කාරණය නවාරාදී බුදු ගුණ තිබෙනවා. ඒවා එකින් එක විස්තර කරන්නට කාලය නෙමෙයි. බෞද්ධ විදියට අපි මේ වෙසක් මාසය තුල දේවතියට ගන්නට ඕනේ. තව කාරණාවක් මතක් කරන්නට තිබෙනවා කෙටියෙන් ඒ කරුණ මතක් කරන්න තමයි වෙලා තිබෙන්නේ. අර මුලින් මා සඳහන් කරපු ගෝවින්ද සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරපු ඒ කාරණා අට කුමක්ද කියලා ගැටියෙන් පැහැදිලි කරලා දෙන්නද. පළවෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ බහුජන හිතාය බහුජන සුඛාය ප්‍රතිපන්නෝ. මේ බුදුහාමුදුරුවෝ තුළ තිබිච්ච වැදගත්ම ගුණය ඒක මම ඉස්තර කළා අර බුද්ධත්වයට පත්ුනේ මොන විදිය පරමාර්ථ ඇතුවද කියන කරුණු 30ට ගත්තාම උන්වහන්සේ බහු ජනතාවගේ සේවය සඳහා ක්‍රියා කරපු ආකාරය තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට උන්වහන්සේ දේශනා කරපු ධර්මය රහසක් නෙවෙයි. ස්වාක්ෂාතෝ භගවතා ධම්ම. උන්වහන්සේගේ ධර්මයේ අඩංගු කරුණු කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒයි පස්සික ගුණය. ඒව බලව කියලා තියෙනවා. ඕන කෙනෙකුට ගැටලුවක් වෙන්නේ නැහැ. සත්‍ය ධර්මයේ පදනම් කරගත්ත දෙයක් නිසා. ඊළඟට බුදුහාමුදුරුවෝ අපිට වෙලාවකට හිතෙනවා බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ අපට හොඳ නරක කියලා දීපු උත්තරයක්. ඉදන් කුසලං ඉදන් අකුසලං අම්ම කෙනෙක්ගෙන් තාත්ත කෙනෙක්ගෙන් වෙන්න ඕන දේ මේ හොඳය මේ නරක දේ කිසියම් දරුවෙකුට හොඳ නරක දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ නැත්නම් කියා දෙන්නන් නම් දෙමව්පියෝ ඒ දරුවා හොඳ දරුවෙක් වෙන්නේ නැහැ හොඳ පුරවැසියෙක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේකින් මේ කාර්යය කෙරුණා උන්වහන්සේ හැම උත්සාහයක්ම දරුවේ සත්‍යය සතර දුකින් මුදවන්න. ඒ සඳහා උන්වහන්සේ නිර්වාණගාමී ප්‍රතිපදාව හොයාගත්තා. නිවන් අවබෝධ කරගන්න හැටි හොයාගත්තා. හොයාගෙන උන්වහන්සේ ලෝකයාට දේශනා කළා. බුදුරජාන් වහන්සේ බලන්න අපට වඩා මොනතරම් වෙනසක් තියෙනවද කියලා මේ පස්වෙනි කාරණය උන්වහන්සේට දන් දෙන්නට පෝලි මේ මිනිස්සු. සමහර අය 10000 ගණන් සමහර දන් බාරගත් අයර දීලා හිට දන් වේල බාර ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ආහාර පාන කෙරෙහි කිදුකාවක් දක්වෝ කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පිරිස නොඑක් විදිය මාර්ගඵල වලට පත් වෙච්ච උත්තරමයන් මහන්දේලා. උන්වහන්සේ කවදාවත් උඩගුණේ නෑ මට මේ විදිය උසස් පිරිසක් ඉන්නවයි කියලා. මෙන්න මේ විදිහට පිරිස් බලය ගැන බුදුරජාණන් වහන්සේ තුල තිබුණ හැඟීම මේක. ආහාර පිළිබඳව තිබුණු ආහාර පාන පිළිබඳව ගිජු බවෙන් තොරව සිටි. උන්වහන්සේ යථාවාදී තථාකාරී ගුණය, ඒ හත්වෙනි ගුණය යම උන්වහන්සේ ප්‍රකාශ කළා නම් ඒ ආකාරයට ක්‍රියා කිරීම. මේ විදිහේ යහපත් ගුණයක් උන්වහන්සේ තුළ තිබුණේ බුදුරේකු තුළ තිබෙන අවංකභාවය පදනම් කරගෙන උන්වහන්සේට පුළුවන් ඕනෑම දෙයක් කවර දෙයක් වුණත් වටහා ගැනීමට සුදුසු ඥාන ශක්තියක් තිබුණා. ඉතින් කිසි දෙයක් පිළිබඳව සැක කරපු පුද්ගලයෙක් නෙමෙයි. මෙන්න මේ ඉතින් උදාහර ගුණ අතන් අර සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ දේ පිළිබඳව ඒ දෙවි දේවතාවරුන්ට ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කරපු කරුණු මාතලේ දිව්‍ය පුත්‍රයා ශ්‍රවණය කරගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළාම බුදුහාමුදුරුවෝ ඒව අනුමත කළා. එන්න ඒකයි පින්නතුනි එහි ඇතුළත් වෙලා තිබුණු කාරණා අට පිළිබඳව විස්තරය මම හිතනවා මේට වඩා කරුණු බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරන්නට අවස්ථාව නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. අනන්ත වූ අප්‍රමාණ වූ තේ ගුණ සමුදායන් ප්‍රකාශ කිරීමට පුළුවන්කම තිබෙන්නේ බුදුවරයෙකුට පමණයි. බුදුවරයෙකුට ගන්න පුළුවන් වැඩක් මේ වගේ ධර්මදේශනාවකින් පහතුවෙන් සිද්ධ කිරීම කිසිසේත් පුළුවන් කමක් නැහැ. සමහර සාහිත්‍ය පොත්පත්වල සඳහන් වෙනවා බුදුහාමුදුරන්ගේ ගුණ කියන්නට ගිහිල්ලා මම මගේ නැන පමණ කළයි වරදක් වේද විකරණ කිය. මගේ ඥාන ශක්තිය ප්‍රමාණය හැටියට මෙහෙම යමක් ප්‍රකාශ කළාද වැරද්දක්ද කියලා සඳහන් කරපු දැන් තිබෙනවා. අපත් මේ අවස්ථාවේදී වෙලාවේ හැටියට අවස්ථාවේ හැටියට මේ කරුණු කීපය ප්‍රකාශ කළේ අවු මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ට මතක් කරලා දෙනවා මේ උදා වූ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ තමන්ගේ සිහියට අරගෙන ඒවා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒවා ක්‍රියාවට නංවලා හොඳ බෞද්ධ ජීවිතයක් ගොඩනගා ගැනීමට සෑම කෙනෙකුටම අදිෂ්ඨාන කරගන්නටේ කියලා අපි ආයාචනය කරනවා. හොඳ සමාජයක්, හොඳ ජීවිතයක්, හොඳ රටක් ගොඩනගා ගැනීමේදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ඊටාත්ම වැඩගත් වෙන බව සෑම කෙනෙක්ම අවංකව පිළිගත යුතුව තිබෙනවා. ඒ අවංකභාවය මේ අවස්ථාවේදී ඇති කරගෙන මෙලව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් දෙලව කෙලවර නිවනත් අවබෝධ කර ගැනීමට සෑම දිනාටම හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කුමන කළත් එය සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා අපේ ආගමානුකූල ඉගැන්වීම් වල සඳහන් වෙනම ප්‍රතිපත්තිය ඊටාම වැදගත්. වෙනස සමය වෙනකොට විවිධාකාරව යම් යම් විකාර යම් යම් මිනිසුන්ගේ චිත්තයන් ඇදගන්නාසුළු ක්‍රියාවල් වලට පමණ අපේ බෞද්ධ සමාජය පෙළඹිලා තියෙන බවයි අපි දකින්නේ. එපමණකින්ම ඒ తත්වය අනුගමනය කිරීමෙන් වෙසක් සමයක් ගත කලා වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති ගරුක වෙන්නට ඕනේ. බෝධත්වරයේ බුද්ධත්වයට පත්ුනේ ප්‍රතිපත්තිය මුල් කරගෙන. ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ සීලාදී ගුණධර්ම වල නිරත වෙලා භාවනාදී කටයුතු වලට සම්බන්ධ වෙලා තමන්ගේ හිතේ සමාධිය ඒකාග්‍රතාවය ගොඩනගාගෙන යහපත් තත්ත්වයට මානසික වශයෙන් සංවර්ධනය වෙන්නට ඕනේ. ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාරත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් රදේවක ලෝකයාගේ දෙලෝ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් දේශනා කරන ලද දේ සද්ධර්මයේ දේශනා කර වීමෙන් ආසරවණීය කිරීමෙන් ලබන ලද සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ ලෝක සංරක්ෂණේ නියුක්තේන්ද්‍රාදී සමත්ත දිව්‍ය රාය සමෝයායතුළු අප සෑම දෙනාටම හේතු වේවා වාසනා වේවයි සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය Thank you. ධර්මානුශාසනාව ප්‍රයත්තු දේශක ආනන් වහන්සේ එල්ලගාව ශ්‍රී ගණාරාම විහාරාධිපති කුකුළු අටකලන් නවදුන් කෝරළත්‍රි ප්‍රධාන සංඝනායක කිරියල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කරඳන මංගල ස්වාමීන් වහන්සේ